වේලිකලාපීය ප්‍රදේශවල මේ කිරිපිටි වර්ගයක් මේ අහිංසක මිනිසුන්ට හඳුන්වලා දීලා විශේෂයෙන්ම කනගාටුට කාරණය තමයි විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් නුවර ප්‍රදේශ මැදිහත් කළ මේ කටයුතු කරන්නේ ලංකාවට කෘෂි රසායන ගෙනෙන ප්‍රධාන සමායකකමක් තමයි මේ කිරිපිටි වර්ගයක් ගෙනෙන්නේ ආනයනය කරන්නේ. ඔවුන් මේ වෛද්‍යවරු දෙදෙනා ලවා ගම්මට්ටමින් විවිධ රැස්වීම් තියලා මේ මිනිසුන්ට කියනවා මේ වකුගඩු රෝගයෙන් වැළකෙන්න නම් මේ කිරිපිටි වර්ගය පානය කරන්න ඕන කියලා. ඇත්තටම රුපියල් 2000ක් විතර වෙනෝ මේ ටින් එකක් සාමාන්‍ය මිනිහෙක්ට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මා ඊටාම වගකීමෙන් කියනවා මෙහෙම කිරිපිටි වර්ගයක් දීලා ඉවර වෙලා වකුගඩු රෝගයෙන් වැළකෙන්න හම්බෙන්නේ නැහැ. මේක සම්පූර්ණ වංචාවක්.